අපි අනුක්‍රමයෙන් ඒ අංගුත්තර නිකායේ නිබ්බේධික සූත්‍රය ඇසුරු කරගෙන දේශනා මාලාවක් දේශනා කළා. එයින් අද දවසේදී අපිට ඉතිරිලා තියෙන මේ කලකිරීම පිණිස පවතින දහම් පරියාය දහම් ක්‍රමේ පස්වෙනි ඒ පරියාය නැත්තම් පස්වෙනි ක්‍රමය වූ කර්මය ගැන. විමුතුනේ භාග්‍යවතුන් වහන්සේ ඒ කලකිරීම පිණිස පවතින ධර්මයන් වික්ෂුන් වහන්සේලාට පෙන්වනකොට මෙන්න මේ විදිහට පෙන්වනවා මහණෙනි යම් කිසි විදිහකදී කෙනෙකුට කර්මය කියන එක දැනගන්නට පුළුවන් නම් කම්මං වික්කවේ වේදිතබ්බං කම්මං කම්මානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ කම්මානං වේමත්තතා වේදිතබ්බා කම්මානං විපාකෝ වේදිතබ්බෝ කම්ම නිරෝධෝ වේදිතබ්බෝ කම්ම නිරෝධ ගාමිනී පටිපදාව වේදිතබ්බාති. යම් කිසි කෙනෙක් කර්මය කියන්නේ මොකක්ද කියලා දන්නවා නම් කර්මයේ ඇතිවීම දන්නවා නම් කර්මයන්ගේ නානත්වය නැත්තම් වෙනස් බව දන්නවා නම් ඒ වගේම කර්මයන්ගේ විපාකය දන්නවා නම් කර්මයන්ගේ නැතිතන කර්මයන්ගේ Nirodhe දන්නවා නම් කර්මය නිරෝධ කරන ප්‍රතිපදාව දන්නවා නම් මෙන්න මෙපමණකිනුත් මෙන්න මේ නුවණ තියෙන කෙනාට කලකිරීම පිණිස පවතින භ්‍රමචර්යාව ගැන නුවණ තියෙන කෙනෙක් කියලා කියන්න පුළුවන් කියලා මේ ධර්මපරියායක් දේශනා කළා. එතෙන්දී අපි පොඩ්ඩක් බලමු කම්මං වික්‍රේ වේදිතබ්බං භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහන්නේ කර්මය දත යුතුයි කියලා. එතකොට කම්මං වික්කේ වේදිතබ්බං කියනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා චේතනාහම් වික්කේ කම්මං වදාමි මහණෙනි මම චේතනාව කර්මය කොට කියමි කුමක් නිසාද චේතිත්වා කම්මං කරෝති කායන වාචාය මනසා සිතින් සිත ළමයි යම් කිසි කෙනෙක් නැවත හිතන්නේ හෝ කියන්නේ හෝ කරන්නේ ඒ නිසා කයෙන් වචනයෙන් සිතින් කිරීමට මුල් වෙන්නේ චේතනාව ඒ නිසා චේතනාවට කර්මය කියලා කියනවා කර්මය කාය කම්ම වචී කම්ම මනෝ කම්ම කියලා බෙදනවා ඒ කාය කම්ම වචී කම්ම මනෝ කර්මය පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ්ජ කියලා කුසල සහගත සිතින් කීම් කිරීම අකුසල සහගත සිතින් කීම් කිරීම ඒ වගේම ආනිජ්‍ය ස්වභාවය කියලා කියන්නේ ආනිජ්‍ය කියන්නේ නොසෙල්ලෙන කියන එක. ඒ කියන්නේ අරූපාවචර භ්‍රම ලෝක උප්පත්ති පිණිස පවතින කර්ම වලට කියනවා ආනිජ්‍ය කර්ම කියලා. ඒ විදිහේ ආනිජ්‍ය කර්ම රැස්වෙන විදිහේ සිතින් කින් කිරින් තියනවා නම් මෙන්න මේ සිතින් කින් කිරින් වලට මුල් වෙන්නේ චේතනාව. ඒ නිසා මේ කර්මයට මුල් වෙන්නේ චේතනාව නිසා චේතනාවට කර්මය කියලා කියන්නට වෙනවා කියලා පෙන්වනවා. භාග්‍යවතුන් වහන්සේ චේතනා හම්බික්කවේ කම්මං වදාමි. මහණේ චේතනාව මම කර්මය කියලා කියනවා. මොකද සිතින් සිතලම හිතනවා කියනවා කරනවා කියන කාරණාව. ඒකෙදි අපි පොඩ්ඩක් ඒ චේතනාව ගැන සිහි කරගනිමු <coughs> චේතනාව ගැන නුවණින් පොඩ්ඩක් සම්මර්ෂණය කරලා බලමු කර්මය ගැන කොහොමද අපිට මේ කර්මය කියන එක සිතින් කීම් කිරීම වලට සම්බන්ධ වෙන්නේ කියන එක. පින්වතුනි අපි දන්නවා කර්මය කියන එක දැන් ධර්මයේ සඳහන් වෙනකොට අපි ධර්මයේ රූපායතනං වා සද්ධායතනං වා ගන්ධායතනං වා රසායතනං වා පොට්ටබ්බායතනං වා ධම්මායතනං වා යං යම් පනාරබ්බ කියලා ඇහැට පෙනෙන රූපයක් එල්බගෙන හෝ කනට ඇහෙන ශබ්දයක් එල්බගෙන හෝ ගන්ධයක් රසයක් කයට දැනෙන ස්පර්ශයක් සිතට සිහිවෙන ධර්මාරම්මණයක් එල්බගෙන හෝ මේ අපිට චේතනා පහළ කරගන්නට පුළුවන් කර්ම රස කරගන්නට පුළුවන් එතකොට අපි ඇහැට පෙනෙන රූපයක් ගනිමු. රූපේ යථා ස්වභාවය ගත්තාම අපි දන්නවා හැම රූපයක්ම එක්ක මහ භූතයි එක්ක මහ භූතයන්ගේ උපාදාය රූපයක්. දැන් ඇහැට පෙනෙන රූපයේ වර්ණ සතහනක් කියලා කියන්නේ. නැත්තම් අපි ගනිමු සවිඥානික සත්පුද්ගල භාවය හඳුන්වන රූපයක් අපි ගනිමු. දැන් ඒ රූපය කන බොන ආහාරයෙන් හැදුණු හම්මස්ලේ නහර ඇට ඇතමිදුළු වලින් යුක්ත වූ වස්තුවක්. දැන් නිබඳු රූපයක් තමයි අපේ ඇස් ඉදිරි පිටට එන්නේ. ඔන්න ඇස් ඉදිරි පිටට එනකොට ඒ පෙනෙන මට්ටම අපි කියනවා දැන් සංඥා මට්ටම කියලා. ඒ පෙනෙන වස්තුව ආරම්භය පෙනෙන රූපය ආරම්භය අපි කියමු ඉච්ඡින්ද්‍රිය මුල් වෙලා තියෙන රූපයක් කියලා කියන්නේ. දැන් ඒ රූපය ආරම්භය අපි යමක් හිතනවා. අපි හිතනවා කොහොමද දැන් මේ මගේ අම්මා කියලා හිතුවා කියන්නකෝ. <coughs> අම්මා කියලා හිතුවට පස්සේ දැන් අපි හැම වෙලාවෙම ඒ රූපය සිහි කරලා හිතින් හිතන්නේ අම්මා කෙනෙක් ගැන අම්මා කෙනෙකුට කෙරෙන්නට ඕනේ යුතුයකම් ටික අම්මා කෙනෙකුට කෙරෙන්නට ඕනේ උද උදව් උපකාර ඒ අම්මා කෙනෙක්ගේ සෙනෙහස අම්මා කෙනෙකුට ඇති ආදරය ඇති වෙන විදිහේ ධර්මතා ටිකක් තමයි දැන් මේ රූප සතහන සිහි කරගෙන අපි නැවත නැවත හිතන්නේ. එතකොට අම්මා කෙනෙක් ගැන කෙරෙන්න තියෙන යුතුයකම් ගැන හිතනද අපිට මුල් උනේ ඔන්න අම්මා කියලා ඒ රූපෙ දිහා බලපු චේතනාව. ඒ වගේම අපි දැන් අම්මා කියලා හිතුවට පස්සේ ඒ අම්මා කියන අදහස ඇතුවයි ඒ රූපේ එක්ක ගනුදෙනු කරන්න කතා කරන්නේ අම්මා මම යනවා අම්මා මට මේ ටික කරලා දෙන්න අම්මා මට බත් ටිකක් බෙදලා දෙන්න මේ විදිහට අපි කියන්නේ ඒ වගේම අපි යමක් කරනවා නම් අම්මට බෙහෙත් ටිකක් අරන් දෙන්න ඕනේ මම අම්මා එක්ක ඉස්කෝලේට යනවා මේ විදිහට අපි යමක් කරනවා නම් එතකොට ඒ සිතින් කියින් කිරින් ටික කරන්නට අපිට මුල් වුණා චේතනාව අම්මා කියන කාරණාව. ඒ අම්මා කියන චේතනාවට අනුව තමයි දැන් සිතින් කියින් කිරින් කරන්නේ. දැන් ඒ රූපය අරබය යහපත්ව අපි යම් කර්මයක් කළොත් ක්‍රියාවක් කළොත් අම්මා කෙනෙකුට උපකාර කළ කුසලයේ අපිට ලැබෙනවා. අපි අයහපත් ක්‍රියාවක් කළොත් අම්මා කෙනෙකුට කළ අකුසලය අකුසල කර්මයක් වෙනවා. ඔන්න ඒ අරමුණේම ඒ හම්මස්ලේ නහර වලින් හැදුණු ඒ අරමුණේම තව කෙනෙක් ඒ රූපෙ දිහා බලනවා ඒ රූපෙ දිහා හිතනවා මගේ නංගි කෙනෙක් කියලා. ඔන්න දැන් චේතනාව තමයි ඒ සතහ වෙනකොට නංගි කියලා හිතුවේ. දැන් නංගි කියලා හිතුවට පස්සේ දැන් නංගි කියන චේතනාව මුල් කරගෙන ඒ රූප සතහන සිහි කරගෙන යමක් ඒක ඒ මනසින් හිතනවා නම් නංගි කෙනෙකුට කෙරෙන්නට තියෙන යුතුයකම් ටික නංගි කෙනෙකුට කෙරෙන්නට තියෙන උපකාර ටික එතකොට ඒ විදිහට තමයි හිතින් හිතන්නේ එතකොට වචන කතා කරන්නේ සහෝදරියෙක්ගේ මට්ටම නොයික් මොවා සහෝදරියෙක් එක්ක නංගි කෙනෙක් එක්ක කතා කරන්න ඕනේ මට්ටම එතකොට යම් ක්‍රියාවක් තියෙනවා නම් සහෝදර ස්වභාවය නොඉක්මවා අය සහෝදරියක් එක්ක කියන මට්ටමේ ක්‍රියාවක් තමයි තියෙන්නේ. එතකොට ඒ නිසා ඔන්න එතන සිටින් කියෙන් කිරින් ටික සීමා වෙනවා. දැන් මේ නංගි කියන චේතනාව සහෝදරිය කියන මට්ටමේ තමයි සිටින් කියෙන් කිරින් තියෙන්නේ. ඒ හම්මස්ලේ නහර වලින් හැදුණු යුක්ත කනබුන ආහාරයෙන් හැදුණු ඒ රූපේ දිහාම යම් කිසි කෙනෙක් බලනවා මේ මගේ බිරිඳ කියලා. දැන් එතකොට ඔන්න ඒ තමන් බිරිඳ කියලා බලපු විදිහට දැන් ඒ අනුව තමයි එතන සිටින් කියින් කිරින් සිද්ධ වෙන්නේ. එතකොට කෙනා කෙනාට එකම රූප වස්තුව ආරම්භයා නානා විදිහේ සිටින් කියින් කිරින් නානත්වයකට ගිහිල්ලා තියෙන්නේ. කෙනෙක් හිතන්නේ කියන්නේ කරන්නේ අම්මා කෙනෙක් ගැන. එයා අම්මා කියලා ගැන හිතන, අම්මා කියලා කතා කරන, අම්මා කියලා යුතුයකම් උපකාර කරන ඒ රූප වස්තුව ආරම්භයවම තව කෙනෙක් සහෝදරියක් කියලා බලලා සහෝදරිය කියලා එයා සිහි කරනවා සහෝදරිය ගැන හිතනවා සහෝදරිය ගැන කර යම් කිසි උදව් උපකාර ආදී දෙයක් කරනවා නම් ඒ වස්තුවම අරබිය තව කෙනෙක් මේ බිරින්දයි කියලා බලලා බිරින්දයි කෙනෙක් ගැන හිතන විදිහට හිතනවා බිරින්දයි කෙනෙක් එක්ක කටයුතු කරන විදිහට කටයුතු කරනවා බිරින්දයි කෙනෙක් එක්ක කතා කරන විදිහට කතා කරනවා එතකොට මෙතනදී බලන්න චේතනාව මුල් වුණා කෙනා කෙනාගේ මුල් චේතනාවට අනුව තමයි සිතින් කියින් කිරින් වල නානත්වයක් තිබුණේ දැන් ඒ අම්ම කියලා සිතින් කියින් කිරින් කරනකොට එතන තියෙන ලෝභ, ද්වේෂ, මෝහ ස්වභාවයක් තියෙනවා නම් මව් සෙනෙහස කියන එක ගත්තත් ඒක යම් ලෝභයක් තමයි. නමුත් ඒක තිරිසන් ස්වභාවයට පත් කරන අකුසල ස්වභාවයට පත් කරන දැඩි ඒ රළු ගතියක් ඒ තුල නැහැ. නිවිච්ච කෙලෙසේ වුණත් ඒකේ තද අඩුකමක් තියෙනවා. එතකොට දැන් මේ රාග දේශ මොහ කියන ස්වභාවය ඇති වුණොත් ඒ සිතින් කියින් කියින් එක්ක ඒ අර මුල් චේතනාව අනුව යනවා අම්මා කෙනෙකුට කුසල සහගත අකුසල සහගත ඇති වෙන විදිහට සිතින් කියින් කියින් කළා යන ගණයට යනවා එතකොට මෙන්න මේ විදිහට සහෝදරියකට බිරිඳ කෙනෙකුට තව ඕනනම් ආච්චි කියලා බලන්නට පුළුවන් අක්කා කියලා බලන්නට පුළුවන් කෙනා කෙනා බලන විදිහට චේතනා පහළ කරගන්නට පුළුවන්. එතකොට මෙන්න මෙතෙන්දි තේරුම් කරගන්නට ඕනේ මේ චේතනාව කර්මයයි කියලා කිව්වේ ඒ නිසයි එතකොට කර්මය කියනකොට සිතින් කීින් කිරින් හිතෙන් කයෙන් වචනෙන් කුසල සහගත අකුසල සහගත කරන දේවල්. ඒවට මුල් වෙන්නේ චේතනාව. ඒ චේතනාවේ ආ හැටියටයි එතන සිතින් කියින් කිරින් වල නානත්වයේ පවතින්නේ. එතකොට ඒ ඇහැට පෙනෙන රූපයේ වගේම පින්වත්තුනි කනට ශබ්දයක් ඇහෙනවා කියන්නේ කනට ඇහෙන ශබ්දය ගත්තාමත් අපි දන්නවා මහා භූතයන්ගෙන් හටගත්ත මහා භූතයන් ඇසුරු කරගෙන පවතින අවිද්‍යා කර්ම තණ්හාවෙන් හටගත්තු උපාදාය රූප මාත්‍රයක් විතරයි සද්ද රූපය කියන එක. ඒ රූපයේ ආරම්භය අපි මේ අහවල් පුද්ගලයාගේ සද්දය, අහවල් කෙනාගේ සද්දය, අහවල් සතාගේ සද්දය කියලා අපි මුලින්ම හිතුවට පස්සේ යම් වෙලාවකදී ඒ සද්දය අපි හිතපු චේතනාව මුල් කරගෙනයි අහවල් සතය ඒක ඇය ගහන්නේ. ඒ සතා කෑ ගහනවා නම් ඒ තරම් හොඳ නෑ බොහොම මෝසලයි කියලා හරි කියන්න හරි නැත්තම් ඒ ගැන හිතන්න හරි ඒ නිසා ඒ ගැන යමක් කරන්න හරි අපිට මුල් වෙන්නේ අපි මුලින්ම හිතපු චේතනාව ඒ වගේ කනට ශබ්දයක් ඇහෙනකොට ශබ්දයේ ආරම්භය යම්කිසි මූලික සිතුවිල්ලක් මූලික සිතීමක් තියෙනවා නම් ඒ සිතීම මුල් කරගෙනයි ඊට පස්සේ හිත, කය, වචනය කියන තුන් දොර අපි මෙහෙවන්නේ සද්දය අරබය. ඒ නිසා චේතනාව කර්මයයි කියලා කිව්වේ ඒ නිසයි. ඒ වගේම නාසයට ගන්ධයක් දැනුනොත්, දිවට රසයක් දැනුනොත්, කයට ස්පර්ශයක් දැනුනොත්, පින්වතුනි ඒ අරමුණු හම්බෙන අවස්ථාවේදී ඒ අරමුණු අරඹය අපි මුලින්ම හිතුවට පස්සේ ඒ හිතපු වස්තුව අපිට ඇත්ත වෙනවා. අවිද්‍යාවත් මෙතෙන්ට සම්බන්ධ වෙනවා. අපිට කර්මයේ ස්වභාවය ඇත්ත නොපෙන්වනකම ඊට පස්සේ ඒ චේතනාව ලෝකේ තියෙන වස්තුවක් බවටයි අපිට පෙනෙන්නේ ඒම පෙනෙන නිසා අපි ඒ දේ අරඹය සිතන්න කියන්න කරද්ද යමු වෙනවා නමුත් අපිම හිතපු දෙයටයි අපි සිතන්නේ කියන්නේ කරන්නේ කියන කාරණාව අපිට තේරෙන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ. එතකොට චේතනාව කියන එක යම් විදිහකද ඒ මුල් සිටීම මුල් කරගෙනයි ඒ වස්තුව සිහිපත් කරගෙන ඊට අනුව හිතන්නේ කියන්නේ කරන්නේ ඒ හිතන කියන කරනකොට ඒ තුල ඇති ලෝභ දේශ මොහංගේ නානත්වයකුත් තියෙනවා නානත්වයකටත් යනවා. ඒ වගේම සිතින් ධර්මාරම්මණයක් සිහි කරගෙන ඒ සිහි කරගත් ධර්මාරම්මණය ආරම්භයත් අපි gedarama මේක gedara මේ පුද්ගලයේ කියලා අපි ඒ හිතට පේන චිත්තජ රූපේ ආරම්භය හිතනවා හිතුණට පස්සේ එතන ඉඳලා අපිට හිතන්න කියන්න කරන්ද ඒ චේතනාවම මුල් වෙනවා එතකොට මෙන්න මේ වගේ හොඳට තේරුම් කරගන්නට ඕනේ පින්වත්තුනි අපිට සිතින් කීම් කිරින් වල නානත්වයක් තියෙන්නේ අරමුණු නානත්වයේ මත ඇති කරගන්න චේතනාවේ නානත්වයේ මතයි. ඕකෙදී අපි පොඩි උපමාවකින් මම මේ කාරණාව පොඩ්ඩක් පෙන්වන්නට උත්සාහවත් වෙන්නම් මේ චේතනාව නිසා අපිට සිතින් කියින් කිරින් කරන්නට පසුබිම සැකසෙන හැටි ඒ වගේම අපේ ඒ අපේ සිතින් කියින් කිරින් වලින් යුක්ත කටයුතු කරන්නේ අපේම චේතනාව වූ නැත්නම් කර්මයේ ඒ පිහිටලයි කියන කාරණාව තේරුම් කරගන්නට පුළුවන් විදිහේ මම පොඩි සරල උපමාවක් අරගන්නම් දැන් මේ මට ඉදිරිපිටින් අපි කියමු තියෙනවා දැන් මේ ඔර්ලෝසුවක් තියෙනවා පොඩි බංකුවක් තියෙනවා මෙතනදී දැන් ඇහැට පෙනෙන රූපවල රූප හැටියට යථාර්ථය යථාර්ථයම ගන්න ඔර්ලෝසුව කියන තැනත් මේ පොඩි බංකුව කියන තැන ඩෙස්ක කියන තැනත් තියෙන යථාර්ථය එකයි දැන් අපි මේ ඔර්ලෝසුව කිය ඔර්ලෝසු ඔර්ලෝසුව කියලා ඔර්ලෝසුව දිහා බලනවා බංකුව බංකුව කියලා බංකුව දිහා බලනවා. අපිට හිතෙන්නේ ඔරලෝසුව තියෙන නිසායි ඔරලෝසුව පෙනෙන්නේ බංකුව තියෙන නිසායි බංකුව පෙනෙන්නේ කියලා. හොඳයි අපි මෙතෙන්දි මෙහෙම පොඩි පරිශ්‍රණයක් කරලා බලමු. දැන් මේක ලෝකේ ප්‍රඥාප්තියක්, චේතනාවක්. අපි කියමු මේ රජයෙන් නීතියක් පනවනවා අද ඉඳලා මේ වස්තු දෙකේ නම් දෙක මාරු කළ යුතුයි. උරුලෝසුව කියලා පෙනෙන මේ හැඩසටහනට අද ඉඳලා බංකුව කියලා කියන්නට ඕනේ බංකුව කියලා මෙච්චර කල් ඕගලන්ට පෙනුණු දෙයට නම් කරපු ඒ හැඩසටහනට උරුලෝසුව කියලා කියන්නට ඕනේ. බැරි වෙලා නොකියුවොත් 1000ක් ගඩ ගහනවා කියලා උන ආන්දී මේ කීකුත් තනවා කියන්නේ. දැන් අපි මොකද කරන්නේ? වෙනද උරුලෝසුව කියලා බලපු ඒ රූප සතහන දිහා සිදිරි පිටට එන රූපය දිහා අපි බලන්නේ ඔන්න බංකුව කියලා. බංකුව කියලා බලපු රූප සතහන දිහා දැන් අපි බලන්නේ ඔරලෝසුව කියලා. මුලදි මුලදි ටිකක් මේක අපිට පැටලෙන්න පුළුවන් පැටලි පැටලි හරි දැන් දඩ ඒට තියෙන බය නිසා අපි මේ දිහා බලන මේ දිහා හිතන ක්‍රමය වෙනස් කරනවා පොරලෝසය කියලා මෙච්චර කල් බලපු හැඩසටහන දිහා බංකෝ කියලා බලනවා බංකෝ කියලා හිතපු හැඩසටහන දිහා බලනවා ඔරලෝසුව කියලා. පුංචි දරුවෙක් ඉපදුනොත් ඒ දරුවාගෙන් ඇහුවොත් අප්පච්චි මේ මොකද්ද කියලා අපි මේ ඔරලෝසුව කියලා පෙන්නපු සටහන පෙන්නලා ඒ පුතේ බංකුවනේ කියලා කියලා දෙනවා. එයාට ඔන්න වෙනසක් මොකුත් නැහැ. මෙච්චර කල් බංකුවයි කියප හැඩසටහන පෙන්නලා පුංචි දරුවා මේ මොකද්ද කියලා ඇහුවොත් ඔය පුතේ ඔරලෝසුවනේ කියනවා. එයාට වෙනසක් නැහැ. මෙහෙම කාලයක් යද්දි පින්වතුනි බංකුව ගේන්න කියලා කිව්වොත් අද ඔර්ලෝසුව කියලා කියන බංකුව ගේන්න කිව්වොත් පිටිය ගහන බංකුවද අතේ බඳින බංකුවද කියලා කියන මට්ටමට අපේ ප්‍රඥප්තිය මාරු වෙයි හුරු වෙයි. එතකොට ඔර්ලෝසුව ගේන්න කියනකොට ටිකක් උස එකද මිටි එකද කියන මට්ටමට හුරු වෙයි අපි. ඒකෙන් හොඳට තේරෙනවා දැන් මෙතෙන්දි බලන්න පින්වතුනේ මේ පෙනෙන වස්තුව ඔරලෝසුවම වුණා නම් පෙනෙන වස්තුව ද්‍රව්‍ය බංකුවම වුණා නම් මේ නන් දෙක අපිට මාරු කරගන්න පුළුවන්ද කියලා එහෙම මාරු කරගන්න බෑ මේ භෞතික తත්වයේ කිසිම වෙනසක් නොකොට අපිට මේ නන් දෙක මාරු කරගන්න පුළුවන් වුණා ඒ සඳහා අපි කළේ හිතන ක්‍රමය වෙනස් කරපු එක විතරයි ඒ දිහා අපි හිතලා බලන ආකාරය පොඩ්ඩක් වෙනස් කළා ඔර්ලෝසුව කියලා බලපු එක වෙනුවට බංකුව කියලා බැලුවා බංකුව කියලා බලපු එක වෙනුවට ඔර්ලෝසුව කියලා බැලුවා එතකොට ඔන්න දැන් යම් කිසි විදිහකදී ඒ වස්තු ආරම්භය අපි හිතපු මේ ක්‍රමයයි පින්වතුනි අපිට කුසල හෝ අකුසල සහගත සිටින් කීන් කිරින් කරන්න මුල් වෙන්නේ. දැන් ඔරලෝසුවක් දන් දෙනවා, බංකුවක් දන් දෙනවා කියලා අපි කටයුතු කරනකොට අර ඒ හිතපු ප්‍රඥාප්ති සතහන තමයි අපි සිහි කරගන්නේ. සිහි කරගෙන ඒ අනුව තමයි සිටින් කීන් කිරින් කරන්නේ. එතකොට ඒ අනුව බලන්නට ඕනේ වස්තුව ආරම්භය අපි මුලින්ම හිතුවට පස්සේ ඒ හිතුවාම අපිට ඒ වස්තුව ඇත්තම වෙනවා. දැන් ඔර්ලෝසුව කියලා බංකුව කියලා අපි මේ වස්තු දෙක මාරු කළාට පස්සේ දැන් බලන්න අපිට මේ බංකුව කියලා පෙනෙන හැඩේම ඔර්ලෝසුව කියලා පේනවා ඔර්ලෝසුව කියලා පේන හැඩේව බංකුව කියලා පේනවා කිසිම වෙලාවක අපි මේ දිහා බලපු හින්දා ඒ විදිහට පේනවා නේද කියලා අපිට කිසි වෙලාවකවත් තේරෙන්නේ දැන් අදට අද හුරු වෙලා තියෙන විදිහ බලන්ද අපි හිතන්නේ මේ ඔරලෝසුව තියෙන හින්දායි ඔරලෝසුව පේන්නේ කියලා. නමුත් අපි දන්නේ නැහැ ඔරලෝසුව කියලා ඒ දිහා හිතපු නිසායි ඔර්ලෝසුව කියලා හිතලා බලපු නිසායි අපිට එහෙම පේන්නේ. එහෙනම් අපි බලපු විදිහට මේ පෙනෙනවා මිසක තියෙන දේ පේනවා නෙමෙයි නේද කියන එක අපිට තේරෙන්නේ එතකොට මේ කර්මයේ තේරුම් කරගත්තොත් අපිට කුසල සහගත අකුසල සහගත ආනිජ්ජ සහගත සිතින් කිරි කින් කිරින් ඇති වෙන්නේ හිතීම මතයි කියන එක තේරුනොත් ඕගොල්ලෝ දන්නවා යම් වස්තුවක් අරඹයා නරක ඇති වෙන විදිහට එහෙනම් හිතුවොත් අනිවාර්යෙන්ම ඒ නරක විදිහටයි ඊට පස්සේ හිතින් කීම් කිරින් කෙරෙන්නේ කියලා ඕගොල්ලන්ට හොඳට තේරුම් කරගන්න පුළුවන්. අපි කියමු යම් සරාගී ස්වභාවයක් ඇති වෙන විදිහට ඕගොල්ලෝ හිතලා යම් රූපයක් දිහා බැලුවාම එතන සිතෙන් කීම් කිරීම ඇති වෙන්නේ සරාගී විදිහටමයි. ද්වේෂය ඇති වෙන විදිහට ඒ වස්තුව ගැන මුලින්ම හිතුවොත් හිතින් කියින් කිරින් ඇති වෙන්නේ ද්වේෂය ඇති වෙන විදිහටමයි මෝහය ඇති වෙන විදිහට මුලින්ම හිතුවොත් හිතින් කියින් කිරින් වෙන්නේ මෝහය ඇති වෙන විදිහටමයි මෙතනදී මේ කර්මය තේරුම් කරගත්තාම තමන්ට හොඳට එක කාරණාවක් තේරුම් කරගන්න පුළුවන්. ඒ කියන්නේ හිතලා අකුසල කර්ම ඇති වෙන විදිහට හිතලා කර්ම ඇති කරගන්නවද කුසල කර්ම ඇති වෙන විදිහට තමන්ගේ මනස හදාගන්නවද මේ දෙකම දුරු වෙන විදිහට යතහ ස්වභාවයේ හිතනවද කියලා තමන්ට ඒ කර්මය වෙනස් කරගන්න පුළුවන් තැනකට තමන්ගේ නුවණ එනවා ඒ කියන්නේ යම් වස්තුවක් ආරම්භය මුලින්ම Taman යම් විදිහකට හිතුවොත් ඒ හිතන ක්‍රමයයි එදා ඉඳලා තමන්ව සිත්නේ තමන්ගේ සිත කය වචනය කියන තුන්දර ක්‍රියා කරවවන්නේ එදාට ඒක නවත්තන්න බෑ මුලින් හිතපු ක්‍රමය ගත්තාම ඒ මුලින් හිතපු ක්‍රමයට අනුවම තමන්ව ඉබේ ඉබේම ඊට අනුව හිතෙනවා ඊට අනුව කෙරෙනවා ඊට අනුව මේ කියවෙනවා එතකොට මුලින්ම පුළුවන් අපිට හිත හරව ගන්න මේ කර්මයේ තේරුම් ගත්තාම චේතනාවයි කර්මය කියලා ඔක අර මජ්ක්‍ධිමනි මහරහතන් වහන්සේ බොහොම ලස්සනට පැහැදිලි කරනවා දැන් ඇහත් රූපය චක්කු විඤ්ඤාණය තුන් දෙනාගේ එකතුවට කියනවා ස්පර්ශය කියලා ස්පර්ශ වුණොත් ඒ අරමුණ විඳිනවා අරමුණ විඳොත් හඳුනනවා යමක් හැඳුනොත් ඒකට කල්පනා කරනවා හිතනවා ඔන්න ඔය කල්පනා කරනවා හිතනවා කියපු තැන තමයි කර්මය එතකොට යම කල්පනා කළොත් හිතුවොත් ඒකමයි ප්‍රපංච වෙන්නේ ඒකමයි තණ්හා මාන දික්ක කියන කෙලෙස් ඇති වෙන්නේ. ඒකමයි තණ්හා මාන දිට්ඨිය කියන කෙලෙස් ඇති කරන්නේ කියලා පෙන්නනවා. එතකොට අපි ඇහැට පේන දේ ආරම්භය යම් යම් විදිහකට හිතනවා නම් ඒ හිතන විදිහට අපි කටයුතු කරලා තියෙනවා මිසක ලෝකේ තියෙන දෙයකට හිතින් කියින් කිරින් කරලා තියෙනවා නෙමෙයි කියන කාරණාව මේ පරයයන් තේරුම් කරගන්න ඕනේ. මෙතනද හොඳට නුවණ පිහිටියොත් බඹයක් පමණ ශරීරයෙන් දසව මාත්‍රයක්වත් ඔබට යන්නේ නැතුව තමන්ගේම මනස තුල තමන්ම හැතිරෙන ආකාරය තමන්ට තේරුම් කරගන්න පුළුවන් තමන්ම තමන් ඉදිරියට ආයතන ඉදිරියට එන වස්තුන් අරඹය තමන්ම එක එක විදියට හිතලා තමන්ම හිතපු විදිහට කටයුතු කරනවා කියන එක. ඔකට අපි තව උපමාවක් කළොත් කුංචි දරුවෙක් උපදිනවා කියලා කියන්නේ දැන් මේ කුංචි දරුවට අපිම කතා කරලා අපිම හිතනවා අපි මේකට නමක් කියමු මෙයාට මෙතෙන්ට නමක් කියමු මොකද අපි රොෂාන් කියමු කියලා දැන් ඔන්න අපිම නම් කළා දැන් ඔන්න අපි නම් කළා කියන්නේ ඒ රූප වස්තු අරබය හිතුවා දැන් අපිට හිතෙන්නේ නැහැ අපි රොෂාන් කියලා නම තිබ්බා කියලා දැන් ඒක අපිට ඇත්ත වෙනවා ඒ රූපේ දකින්න ගානේ ඔන්න රොසාන්ව දකින්නවා කියලා අපි නැත්තම් රොසාන් කෙනෙක් ගැන කියලා හිතින් හිතන්නේත් අර සතහනම. රොසාන් එක කතා කරනවා කියලා රොසාන් එක ගමනක් යනවා කියලා අපි හිතන්නේ කියන්නේ කරන්නේ ඔක්කොම අපේ අර චේතනාවට අනුව. දැන් බලන්න බාහිර වස්තුවක් එක්ක අපි සිතින් කියින් කියින් කළාද එහෙම නැතිනම් අපිම ඇති කරගත්ත චේතනාව අනුව සිතින් කියින් කිරින් කළාද කියලා. ඒ විදිහට මේ ස්පර්ශ ආයතන හයතම හම්බෙන වස්තුන් අරබයා අපිම නම් කරලා අපිම චේතනා පහල කරලා අපේම චේතනාවන් වලට අනුව නැවත නැවත අපිම හිතලා අපිම කියනවා නම් අපිම යම් යම් කටයුතු කරනවා නම් පින්වතුනි මේ අපි තනියම ජීවත් වෙනව නෙමෙයිද කියලා බලන්න. නමුත් අපිට ඒ බව පෙන්වන්නේ නැහැ අවිද්‍යාවට මේ කර්මයේ යථා ස්වභාවය පෙන්වන්නේ නැහැ අවිද්‍යාවට මොකද කර්මය ඇති වෙන්නට අවිද්‍යාවත් තව පැත්තකින් උපකාරක ධර්මයක් වෙන නිසා එතකොට මෙතනදී චේතනාව කර්මයයි කියනකොට පින්වුතුන් මෙන්න මේ ස්වභාවය හඳුනගන්නට කර්මය කියලා කියන්නේ මේ ආයතන ඉදිරිපසට එන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ අරමුණු අරඹය අපි ඒ මුලින්ම හිතන ආකාරය ඒ දිහා බලන ආකාරය තාපයෙන් ගත්තොත් හිතින් ඒ වස්තුව දිහා මුලින්ම බලන ආකාරයයි අපිට කර්මය වෙන්නේ එදා ඉඳලා අපි හිතන කියන ක්‍රමය ඒ අනුව ගොනු වෙලා ඒ අනුව පවතිනවා කියලා තේරුම් කරගන්නට ඕනේ. එතකොට භාග්‍යතුන් වහන්සේ කම්මම්බික්කේ වේදිතබ්බන් කියලා මහණෙනි කර්මය දත යුතුයි කියනකොට මෙන්න මේ විදිහට කර්මය කියනක හඳුන ගන්නට ඕනේ. ඕගලන්ට පුළුවන් ජීවිතේම ඒ ස්වභාවය නුවණින් තර්ක කළා, විතර්ක කළා, හිතලා තේරුම් කරගන්නට මොනවාම හරි දෙයක් ගැන මුලින්ම අපි හිතුවොත් අපි හිතපු දෙයට අනුව නේද නැවත නැවත අපි හිතන්නේ කියන කාරණාව Tamanටම නුවණින් සිහි කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කර්මය දත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කම්මාන නිදාන සම්භවෝ වේදිතබ්බෝ කර්මයන්ගේ නිදානය දත යුතුයි කර්මයන්ගේ මුල් කාරණාව දත යුතුයි කියලා. මෙතෙන්දී මේ පරියායදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ පස්ස සමුදියෝ කම්ම සමුදියෝ ස්පර්ශය නිසා කර්මය ඇති වෙනවා කියලා. මේ පින්වුතුන්ට ප්‍රශ්නයක් ඇති වෙන්නට පුළුවන් මොකද යම් වෙලාවකදී අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා අවිද්‍යාව නිසා කර්ම ඇති වෙන හැටි පෙන්නනවා දැන් මෙතනදී ස්පර්ශ නිසා කර්මය ඇති වෙන හැටි පෙන්නනවා මේ මේකෙදී ප්‍රශ්නයක් ඇති වෙන්නත් පුළුවන් ඒ නිසා ඒ ගැන මම පොඩ්ඩක් මතක් කරන්නම් පින්වතුනි මෙතනදී බුදුරජාණන් වහන්සේ කර්මයට ආසන්න හේතුව හැටියටයි පෙන්වන්නේ ආසන්න කාරණාව හැටියට පෙන්වන්නේ. පටිච්ච සමුප්පන්න ධර්මයෝ නැත්තම් හේතුන්ගෙන් හටගත්ත ධර්මයක් නැත්තම් හේතුන්ගෙන් හටගත්ත ඵලයක් පෙන්වනකොට ඒ ඒ ධර්මතාවයේ පෙන්වන්නට පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඒ ඵලයට හේතුව පෙන්වන්නට පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඵලයට ආසන්න හේතුවක් තියෙනවා ආසන්න හේතුවට ආසන්න හේතුවක් තියෙනවා ඒ ඵලයට මූල හේතුවක් තියෙනවා මූල හේතුවට මූල හේතුවක් තියෙනවා කියලා හැම වෙලාවෙම ආසන්න හේතුව සහ මූල හේතුව කියලා හේතුව ප්‍රභේද වෙනවා අපි ඒකට උපමාවක් හැටියට ගත්තොත් දැන් දුක ගැන කතා කරන තැනදී අපි ඒකට මූල හේතුව හැටියට දුකට හේතුව තණ්හාවයි කියලා කතා කරනවා නමුත් ආසන්න හේතුව ගැන කතා කරන්න ගියොත් අපිට කතා කරන්න වෙන්නේ දුකට හේතුව ස්පර්ශයයි කියලා. ඒ කියන්නේ යම් දුකක් අපිට එනවා නම් එන්නේ ස්පර්ශය නිසා. අන්න ඒ වගේ අවිද්‍යාව නිසා කර්මය ඇති වෙනවා කියන තැනදී මේ මූල හේතුයෙන් පෙන්වන අවස්ථාවයි මේ කියන කාරණාව දත යුතුයි. ස්පර්ශය නිසා කර්මය ඇති වෙනවා කියන කාරණාව මේ කර්මයට ආසන්න හේතුයෙන් පෙන්නනවා කියන තැනින් දත යුතුයි. ඒ නිසා මේ දෙකම වැරදි නෑ දෙකම එකම තැන නමුත් ඵලයට දුර ළඟ කියන හේතුන්ගේ නානත්වයයි මෙතෙන්දි තියෙන්නේ. එතකොට මොකද කර්මය ඇති වෙන්න තියෙන ආසන්නම හේතුව තමයි ස්පර්ශය. ඇහත් රූපය චක්කු විඤ්ඤාණ නැත්නම් චක්කු සම්පස්සය කියලා කියන්නේ අපිට රූපයක් පෙනෙන්න හම්බ වෙන අවස්ථාව එහෙම රූපයක් පෙනුණු නිසයි තින්වතුනි අපි මේ පෙනෙන දේ ආරම්භය හිතන්නේ. ඔන්න ඒ හිතන එක තමයි අපිට කර්මය. ඒ හිතපු එක මුල් වෙලා තමයි ඊට පස්සේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම ඒ වස්තු ආරම්භය හිතින් කියින් කිරින් අපවත්තන්නේ. එහෙනම් මුලින්ම අපිට චේතනාවක් පහළ කරගන්න භූමිය හම්බුනේ පින්වතුනි ස්පර්ශය නිසායි. ඒ කියන්නේ රූප මාත්‍රයක් ඇස් ඉදිරි පිටට ආපු නිසායි අපි ඒ අනුව යම්කිසි චේතනාවක් කළේ පුද්ගලයෙක් කියලා හිතුවේ කෙනෙක් කියලා හිතුවේ දෙයක් වස්තුවක් ගැන හිතුවේ. එහෙම දෙයක් වස්තුවක් පුද්ගලයෙක් ගැන හිතපු නිසායි දේවල් ගැන වස්තු ගැන පුද්ගලයෝ ගැන කෙලවරක් නැතුව හිත හිතා කිය කියා කරමින් ඉඳ අපිට කාරණා හැදිලා තියෙන්නේ. ඒ වගේම කනට ශබ්ද රූපයක් අපිට හම්බ වෙනවා කියන තැනදී ශබ්දයක් ඇහෙනවා කියන මට්ටම ගත්තාම පින්වතුනි එතෙන්ට කියන සෝත සම්පස්සය කියලා. ඒ සෝත සම්පස්සය නිසා ශබ්දයක් කියන මට්ටම ලැබුණු නිසායි ඒ ශබ්දය ආරම්භය හිතුවේ. ඒ සද්දේ ආරම්භය හිතපු නිසායි අපිට ඒබඳු ශබ්ද ආරම්භය හිතින් කියින් කිරින් කරන්න පුළුවන්කම තිබුණේ. එහෙනම් මේ වගේ කනට ඇහෙන ශබ්දය කියනකොට ස්පර්ශය නිසායි නම් ශබ්දය ඇහෙන්නේ. ඒ ඇහුණු ශබ්දේ මුල් වුණා අපිට හිතන්ට හිතන නිසායි අපි සිතින් කියින් කිරින් ඇති උනේ. එහෙනම් මේ ස්පර්ශයයි මේ අපේ හිතීමට කර්මයට මුල් වෙන්නේ කියන කාරණාව තේරුම් කරගන්නට ඕන. ඒ වගේම නාසයට ගන්ධයක්, දිවට රසක්, කයට ස්පර්ශයක්, සිතට ධර්මාරම්මණයක් හම්බ වෙච්ච අවස්ථාව කියලා කියන්නේ ඒ ඒ ස්පර්ශ ආයතනය හටගත්තා කියන එක. එතකොට ඒ ඒ ස්පර්ශ ආයතනය හටගත්ත නිසායි ඒ මේ ගන්ධය ආරම්භය, රසය ආරම්භය, කයට ගැටෙන පොට්ටබ්බේ ආරම්භය, සිතට දැනෙන ධර්මාරම්මන ආරම්භය අපිට හිතන්ට පුළුවන්කම ලැබුණේ. එතකොට ඒ හිතන්ට පුළුවන්කම ලැබුණු නිසායි හිතපු නිසායි නොයේ තරම් රස ගැන, ගන්ධ ගැන, ස්පර්ශයන් ගැන, සිතුවිලි ගැන හිතන්ට අපිට හම්බ වුණේ. එහෙනම් දැන් හොඳට බලන්න කෙලවරක් නැති දේවල් ගැන උදේ ඉඳන් රෑ වෙනකන් හිත හිතා හිත හිතා මනෝමයෙන් හිතනවත් ඒ වගේම අතරක් නැතුව නොයේක් දේවල් ගැන අපිට කතා කරන්නටත් ඉස්පහසුවක් නිදහසක් නොලැබෙන විදිහේ යමක් කරන්නටත් අද අපේ ජීවිතේට හම්බවලා තියෙන්නේ කෙටියෙන් ගත්තාම බාහිර තියෙන දෙයකට නෙමෙයි ඇස් ඉදිරි පිටට එන රූප, කන ඉදිරි පිටට එන ශබ්ද, නාසය ඉදිරි පිටට එන ගන්ධ, ඒ වගේම දිව ඉදිරි පිටට එන රස, කය ඉදිරි පිටට එන පොට්ටබ්බේ, මනස ඉදිරි පිටට එන ධර්ම කියන මේ වස්තු අපිට හම්බ වෙන අවස්ථාවට ඒ වාරම්භයා එක එක විදියට හිතලා ඒ හිතීමේ නානත්වයේ මත සිතින් කීම් කිරීම නානත්වයක් අපිට ඇති වෙලා තියෙනවා ඇති කරගෙන තියෙනවා එතකොට අපි අපේම මනස තුල නොයේ ප්‍රභේද හදාගෙන අපේම මනස තුල ස්පර්ශයෙන් උද්දීන් පවතින ධර්මයන් තුල සිතින් කීම් කිරීම කරමින් ජීවත් වෙන ලෝකයක් හදාගෙන තියෙනවා මෙන්න මේකට කියනවා කර්ම භවය කියලා මේ මුළු භවයේම කර්ම භවයක් අපිට තියෙන්නේ කර්ම සකස් කරගන්න බවක් තියෙන්නේ මෙතන හිතින් කින් කිරින් කරන්ද පුළුවන් විදිහේ භවයක් හදාගෙන නැත්නම් මට්ටමක් හදාගෙන ලෝකයක් හදාගෙන මේ ආයතන ටික ඇතුළත මේ විදිහට ඒ සිතින් කින් කිරින් කරන්න පුළුවන් මට්ටම හදාගන්න මුල්ුනේ ස්පර්ශයට. ඒ නිසා ස්පර්ශය කර්මයේ නිදාන සම්භවය ඇති හැටියට ස්පර්ශය කර්මයේ උප්පත් ස්ථානය හැටියට ධර්මයේ සඳහන් වෙනවා භාගතුන් වහන්සේ පෙන්වනවා ඊට පස්සේ තුන්වෙනි කාරණාව හැටියට කම්මානම් වේමත්තතා වේදිතබ්බා කර්මයන්ගේ වේමත්තතාවේ නැත්තම් නානත්වය මොකද්ද කියලා භාග්‍යවතුන් වහන්සේ අහනවා එතෙන්දී අත්තිබික්කවේ කම්මං නිරේ වේදනීයං නිරේ ඉපදිලා දුක් විඳින්නට වෙන කර්ම තියෙනවා අත්තිබික්කවේ කම්මං තෙත්තිසේ වේදනීයං ප්‍රේත ලෝකේ ඉපදිලා විඳින්නට වෙන කර්ම තියෙනවා අත්තිබික්කවේ කම්මං තිරච්ඡන යෝනි වේදනීයං තිවිසං ආත්ම භාවයක ඉපදිලා විඳින්න ඕනේ කර්ම තියෙනවා අත්තිදික්කවේ කම්මම් manuss ලෝක වේදනීයං manuss ලෝකේ ඉපදිලා විඳින්න වෙන කර්ම තියනවා අත්තිදික්කවේ කම්මං දේව ලෝක වේදනීයං තව තියනවා දිව්‍ය ලෝකයේ ඉපදිලා දිව්‍ය ලෝකේ අනුව ගිහිල්ලා විඳින්න වෙන කර්ම තියනවා කියලා මේ කර්මයන්ගේ නානත්වයක් තියෙනවා හැම කර්මයක්ම එක මට්ටමක නැහැ. ඒ එකම වස්තු ආරම්භය හිතලා ඊට අනුව සිතින් කියින් කිරින් කළාට ඒකේ තියෙනවා එක එක ඝන සිවුම් මට්ටම්. ඒ හිතන ඒ කර්මයම අපායේ ඉපදෙන්න පුළුවන් මට්ටමේ කර්ම වෙන්න පුළුවන්. එතන ලෝභ දේශ මොහ ස්වභාවය ඉතා දැඩි නම් പ്രേත ලෝකයේ උපදින මට්ටමේ කර්ම වෙන්න පුළුවන් ඒ ලෝභ දේශ මොහ දැඩි නම් හැබැයි අපාය තරම් දැඩි නැති නැත්නම් ඊට පස්සේ තිරිසන් ලෝකයේ උපදින කර්ම තියෙන්න පුළුවන් ඒද කර්ම මේ සිතින් කියින් කිරින් කරනකොට ඒ තුල ඇති ලෝභ දේශ මොහයන්ගේ අඩු වැඩිකම මත එතකොට මනුස්ස ලෝකේ ඉපදීම පිණිස පවතින කර්ම තියෙනවා. ඒ ලෝභ දේශ මොහ කියන ධර්මයන්ගේ අඩුකම මත ඒ ගොඩක් ඒකට කියනවා අපි කුසල කියලා. එතෙන්ට කියන්නේ අලෝභ ආදේශ අමෝහ කියලා. ඒ විදිහේ ඒ වගේම දේව ලෝකයේ ඉපදීම පිණිස පවතින කර්ම තියෙනවා. ඒවද අලෝභ අධේස අමෝහ කියන කුසල කර්ම කියලා මේ කළු කර්ම සුදු කර්ම කියලා මෙන්න මේ කර්ම බෙදනවා. ඒ දේවලෝක ගාමිනී කියලා දිව්‍ය ලෝකේ අනුව යන කර්මයේ බෙදනකොට පින්වතුන් දිව්‍ය ලෝකේ ආපහු දෙකට බෙදනවා අල්පායස්ක දේව දීර්ඝායස්ක දේව කියලා එතෙන්දී දැන් අසඤ්ඤ සත්‍යය මේ අරූප තල වගේ ඒ ධර්මියෝ ගන්නේ දීර්ඝායස්ක දේව හැටියට එතනදී ඒ අරූපී තල වැසි දෙවියෝ වෙලා උපදින්නට නම් ඇති වෙන කර්මයට කියනවා ආනිජ්ජ සංඛාර කියලා. ආනිජ්ජ කියලා කියන්නේ නොසෙල්ලෙන ස්වභාවයෙන්. දැන් අපි යම් කුසලයක් සිද්ධ කළොත් පින්වතුනි මේ කරපු කුසලය ඒ මොහොතකින් ඉවර වෙලා තව ටිකකින් ආය අකුසලයක් කරන්න පුළුවන්. ආයේ කරපු අකුසලේ ඉවර වෙලා තව ටිකකින් ආය කුසලයක් කරන්න පුළුවන්. කුසලයයි අකුසලයයි විතින් විත සනිකව මාරු වෙනවා. නමුත් මේ ආනිජ්‍ය කුසලය කියලා කියන්නේ ඒ මට්ටමේ සමාපත්තියක් ඉපදෙව වුණා උපදගත්තාම ඒක පිටින් පිට මාරු වෙන්න එහෙම ලේසියකට අතහැරෙන්නේ නොසෙල්ලෙන ස්වභාවයෙන්ම තියෙනවා ඒ ජීවිතය අතහැරිලා එතන උප්පත්ති පිණිස පවතිනකම් ලේසියකට ඒ ස්වභාවය අතහැරෙන්නේ විටින් විට වෙනස් වෙන්නේ නැහැ ඒ නිසා නොසෙල්ලෙන ස්වභාවයෙන් චලනය නොවන ස්වභාවයෙන් කියන නිසා ඒ මට්ටමේ කර්ම වලට කියනවා ආනිජ්ජ කර්ම කියලා. අපිට වැඩි කුසලයේ කෙරුව ඒක අතහැරෙනවා ආපහු අකුසලයේ වෙනවා අකුසලයේ කෙරුව ඒක අතහැරෙනවා ආය කුසල් වෙනවා වගේ චලනය වෙන ගතිය එතන නැති නිසා වෙනස් වෙන ගතිය එතන නැති නිසා. එතකොට මෙන්න මේ විදිහට කර්මයේ වේමත්තතාවයක් තියෙනවා නානත්වයක් තියෙනවා ඒක තේරුම් කරගන්නට ඕනේ කර්මයන්ගේ නානත්වය හැටියට මේ පංච ගතියේ ඉපදෙන්න තියෙන නානත්වයයි කියන එක දකින්නට ඕනේ. එතකොට ඊට පස්සේ හතරවෙනි කාරණාව හැටියට භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා කර්මයන්ගේ විපාකය මොකක්ද කියලා. තිවිදහම් වික්‍රේ කම්මානම් විපාකෝ මහානන කර්මයන්ගේ විපාකයේ තුන් ආකාරයයි කියමි කියලා භාග්‍යතුන් වහන්සේ කර්මයන්ගේ විපාකය පෙන්වන තුන් ආකාරයකට ditta ධම්ම විපාකයක් තියෙනවා උපපජ්ජ විපාකයක් තියෙනවා අපරාපරිය විපාකයක් තියෙනවා ditta ධම්ම කියලා කියන්නේ මෙලොවම පරිසම්දෙන විපාක මට්ටමකුත් තියෙනවා උපපජ්ජ වේදනීය කියලා කියන්නේ මේ ජීවිතයේ ය බිඳිනවත් එක්කම ජීවිතින්ගේ සිඳිනවත් එක්කම නැත්නම් මරණයත් එක්කම අනතුරුවම විපාක දෙන මට්ටමේ විපාකයක් තියෙනවා අපරාපරිය කියලා කියන්නේ භවයේ ඕනෑම අවස්ථාවකදී සංගවිලා තිබිලා උඩට ඇවිල්ලා කොයි වෙලාවක හෝ විපාක දෙන්න පුළුවන් කල්ප ගණනක් ගිහිල්ලා හරි විපාක දෙන්න පුළුවන් විදිහේ කර්මක් තියෙනවා එතකොට ditthi ධම්ම වේදනීය කර්ම කියනකොට පින්වතුනි අපිට මෙලොවම ලැබෙන කර්ම දැන් යම් කෙනෙක් දාන ආදී කුසල ධර්ම સિદ્ધ කරලා යම් කිසි නියුණු සදහැති කමකින් ඉන්නවා නම් ඒක ditthi ධම්මමම තියෙන කොටසකුත් තියෙනවා මේ ලෝකයේ තුල නිന്ദා ලැබෙන්නේ නැහැ ඒ නිසා එයාට ප්‍රශංසා ලැබෙනවා කවුරුත් එයා දිහා මිත්‍ර ස්වභාවයක් ඇති කරගන්න හදනවා කවුරුත් ಗುಣ කියනවා අනේ අර බොහොම යහපත් නෝන අනේ අර දානපති නෝන බොහොම යහපත් මහත්මයා අර දානපති මහත්මයා අර කාටත් අනුකම්පා කරන මහත්මයා කියලා බොහොම ಗುಣ කතාවක් එයාගේ ලෝකයේ තුල පැතිරෙනවා ලෝකයට ප්‍රිය ස්වභාවයක් ලෝකයා කැමති වෙන ස්වභාවයක් ඇති කරනවා ඇති වෙනවා මේකද ditta ධම්ම වේදනීය විපාකයක් ඒ වගේම එයාට මේ ජීවිතයේට ඇතිවෙන්න තියෙන ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍රව පවා යම් මට්ටමක අඩු වෙනවා දුරු වෙනවා නැති වෙනවා එයාගේ මේ ಗುಣ ස්වභාවය දැකලා හතුරේ හතුරුකම පවා නතර කරන්නට පුළුවන් අමිත්‍ය මේ මේ මේ අමිත්‍රකම අතහරින්නට පුළුවන් මේ වගේ මෙලොවම විපාක තියෙන ප්‍රවත්මකුත් තියෙනවා ඒ වගේම උපපජ්ජ වේදනීය කර්මය හැටියට බොහෝ සෙයින්ම හම්බ වෙන්නේ අපිට ආනන්තරික ධර්මතා පහ. ඒ කියන්නේ මව මරීම, පියා මරීම, ඒ වගේම රහතුන් මරීම, බුදුරජාණන් වහන්සේගේ ලියසල වීම, සංඝ බේද කිරීම කියන කාරණාව පෙන්වනවා ආනන්තරික අකුසල ධර්ම හැටියට වෙන කර්මයක් වෙනස් කරන්න පුළුවන්. අනිත් දේවල් වෙනස් වෙනවා. නමුත් මේ ආනන්තරික කර්මය වෙනස් වෙන්නේ මේ උපපච්ච වේදනය කියලා කියන්නේ මේ ජීවිතයේ උපච්ඡේද භාවය සිඳීමත් එක්කම අනතුරුවම ඒ දුගතියකටපත් වෙනවා කියන ඒ බඳු විපාකයක් ලබා දෙනවා කියන ස්වභාවයකට කියනවා උපපච්ච වේදිනේ කර්මය. අපි දාන ආදී කුසල ධර්ම સિદ્ધ කරන්න පුළුවන්. ඒ වගේම ඒ අකුසල ධර්ම સિદ્ધ කරන්නත් පුළුවන්. නමුත් මේ කර්ම මේ ජීවිතයට අනතුරුව මේ අනතුරුව විපාක අපිට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් භවයේ ඉඳ ලැබෙන ඕන වතාවක එන්නට පුළුවන්. ඒකයි දැන් එතන අනියත ධර්ම හැටියට පෙන්වන්නේ යම් කිසි කෙනෙක් දාන ආදී කුසල ධර්ම સિદ્ધ කළ මුළු ජීවිත කාලයම හොඳට ජීවත් වෙනවා. මරණාසන්න මොහොතේදී අපායට යන්නට පුළුවන්. නමුත් අපායට ගිය පින්වතුනි අර ජීවත් වෙන්නකොට ජීවිත කාලෙදිම දාන ආදී කුසල ධර්ම સિદ્ધ කළා යහපත්ව හැසිරුණු හින්දා නෙමෙයි. ඒතරම් යහපත්ව හැසිරුණත් සසරේ කළ අකුසල කර්මයක් මරණාසන්න මොහොතේ සිහිපත් වෙලා ඒ අකුසලයටයි ගියේ. අන්න ඒ වගේ අපරාපරිය ඉදිරිපත් වෙන්න පුළුවන්. යම් කිසි කෙනෙක් නොයේ අකුසල කර්ම කරමින් ඉඳලා මරණාසන්න මොහොතේ පෙර කරපු කුසලයක් සිහිපත් වෙලා සුගතියට යන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අහම්බෙන් නමුත් සසරගත කුසල අකුසල කර්මයන් මතුවෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. නමුත් බොහෝ සෙයින්ම යම් කෙනෙක් මෙලොව දැහැමම හිටියොත් පරලෝක ගතිය දැහැමීමයි කියන කාරණාව තේරුම් කර ගන්නට ඕනේ මෙලොව අධහැමිව හිටියොත් පරලෝක ගතිය අධහැමිමයි කියන කාරණාව තේරුම් කර ගන්නට ඕනේ බුදුරජාන් වහන්සේ පෙන්වුවේ යම් ගහක් ඇලවිලා තියෙන්නේ යම් පැත්තකටද ඒක කපනකොට වැටෙන්නේ ඒ පැත්තටයි ඒ වගේ කෙනෙක් ජීවත් වෙනකොට හොඳ පැත්තට බර වෙලාද නරක පැත්තට බර වෙලාද ජීවත් වෙන්නේ ඒ මරණයත් සමගම එයා ඇද වැටෙන්නේ හොඳ හෝ නරක කියන ඇලවිලා හිතුව පැත්තට තමයි බොහෝසෙයි. ඉතින් අපරාපරිය වශයෙන් කියන කර්මයේ විපාක දෙන්න පුළුවන් අහඹු විදිහට අර විදිහට. ඊට පස්සේ පස්වෙනි කාරණාව හැටියට භාග්‍යතුන් වහන්සේ පෙන්වුවා පස්ස නිරෝධෝ කර්ම නිරෝධෝ. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට ස්පර්ශය නිරුද්ධ වෙනවා නම් මේ කර්මය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වෙන්න වෙන්නට නම් පින්වතුනි අපිට සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවා අපි ඊයේ මේට කලින් දහම් පරයයේදීත් මතක් කළා මේ ස්පර්ශය කියන එක ඇති වෙන්නට හේතු වෙන අවිද්‍යා ස්වභාවය ගැන දැන් අවිද්‍යා කර්ම තණ්හා කියන මේ හේතු ටික නිසා තමන්ගේම කර්මයෙන් හදාගත් ආයතන ටිකෙන් උපද්දලා පෙනෙන රූප ශබ්ද ගන්ධ රස කියන මෙන්න මේ ආයතන ටික නිසා තමන් තුළම චිත්තචෛසික ධර්ම උපදින බම්බයක් පමණ ශරීරයේ තුළම පවතින ලෝකයේ කුයි භාග්‍යතුන් වහන්සේ පෙන්වුවේ නමුත් මේ ඇත්ත නොදක බාහිර තියෙන දෙයක් අපිට හම්බුනේ බාහිර හම්බ වෙච්ච දේ තියෙන්නේ කියලා අපි කටයුතු කරන තාක් එහෙම ඇත්ත දකින්න තාක් වෙන්නේ මොකද්ද නැවත නැවත ඒ අරමුණු හොය හොයා ඒ ආයතන හොය හොයා අපි ඉදිරියට ගමන් කරනවා බාහිරයේ පරේෂණයට යනවා ඒ ගානේ අපිට තව රූප ස්පර්ශ වෙනවා ශබ්ද ස්පර්ශ වෙනවා ගන්ධ ස්පර්ශ වෙනවා ඒ ස්පර්ශ වෙන ගානේ අපිට චේතනා පහළ වෙනවා, කර්ම පහළ වෙනවා, කර්ම නිමිති රැස් වෙනවා. එතකොට යම්කිසි කෙනෙකුට මේ අවිද්‍යාව නැ අඩු වුණොත් මේ ස්පර්ශය කියන කාරණාව නැති කරගන්න පුළුවන්. එතකොට ස්පර්ශ නිරෝධයෙන් කර්ම නිරෝධ වෙනවා කියන කාරණාව දැනට තේරුම් කරගන්න ස්පර්ශය නැතිවීමෙන් කර්මය නැති වෙනවා. එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කර්ම නිරෝධ කරන ප්‍රතිපදාවයි කියනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේදී සම්මා දිට්ඨිය හැටියට ඕගලන්ට මේ කර්මය කියන පරයයම ලැබෙන්නට ඕනේ. කර්මය කියන පරයයම කියලා මතක් කළේ පින්වතුනි අපිට යම් වස්තුවක් හම්බ වෙනකොට ඒ ආරම්භය යම් විදිහකදී අපි හිතුවේ එදා ඉඳලා අපේ හිතින් කීම් කිරින් ගොනු වෙන්නේ අපේම සිතීම අනුව නේද කියලා යම්කිසි කෙනෙකුට තේරුම් කරගන්න පුළුවන් වුණොත් තේරෙනවා නම් බාහිර තියෙන වස්තුන් ගැන හිතනවා තියෙන වස්තුන් ගැන යමක් කරනවා තියෙන දෙයක් ගැන කියනවා කියන මෝඩකම අඩුවෙන්ද අඩුවෙන්ද ඒ දේවල් හොයන gati අපි තුල අඩු වෙනවා. ඒ දේවල් හොය හොයා යන gati අඩු වෙනවා. එහෙම අඩු වෙනවා කියලා කියන්නේ පින්වතුනි මේ ස්පර්ශ ආයතනයන්ට අරමුණු අඩු වෙනවා කියන එක. ඒ කියන්නේ ස්පර්ශ ආයතනයන්ගේ ඉදීම අඩු වෙනවා කියන එක. ඒ ස්පර්ශ ආයතනයන්ගේ ඉදීම අඩු වෙනවා කියන්නේ කර්මය අඩු වෙනවා කර්මය නැති වෙනවා කියන එක මේ වගේ ඇත්ත දකින්ද දකින්ද ස්පර්ශයේ නිරෝධයකට යනවා ස්පර්ශයේ නිරෝධයකට යන්න යන්න මේ කර්ම නිරෝධයකට යනවා කියන කාරණාව තේරුම් කරගන්නට ඕනේ. ඒ සඳහා ඕගලන්ට ලැබෙන සම්මාදිට්ඨිය කියන්නේ මේ කර්මපරයයමයි. යම් කිසි කෙනෙක් මේ කර්මයක් කර්මයන්ගේ ඇතිවීමත් කර්මයන්ගේ වෙනස්කමත් කර්මයන්ගේ විපාකයක් කර්මයන්ගේ නැතිතනත් තේරුම් කරගන්න කමම මාර්ගාංග එකේ සම්මාදිට්ඨිය උපදිනවා. නිබඳු දර්ශනයකින් යුක්ත කෙනා ඒ කර්මපර්යාය දැකීම පිණිස සීලයක පිහිටලා සමතකම තහනකින් හිත සමාධි කරමින් ආවර්ණීය ධර්ම දුරු කරමින් මේ ධම්පර්යායම නුවණින් මෙනෙහි කරන්ද මේ ධර්මපර්යායම තේරුම් කරගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. එහෙම උත්සාහවත් වෙනවා නම් මේ කර්මය කියන ස්වභාවය තේරෙනකොට යම් කෙනෙක් එයාට ඉබේමයි ජීවිතය ගැන කලකිරීම ඇති වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙසේ යම් කිසි කෙනෙක් කර්මය දන්නවා නම් කර්ම සමුදය දන්නවා නම් කර්මයාගේ වෙනත්කම දන්නවා නම් කර්මයන්ගේ විපාකයේ ධර්මයනවා දන්නවා නම් කර්ම නිරෝධය දන්නවා නම් කර්ම නිරෝධ කරන ප්‍රතිපදාව දන්නවා නම් ඒ වගේම එයා මේ කර්ම ක්ෂය කිරීම පිණිස පවතින භ්‍රමචර්යාව දන්නවා. ඒ වගේම කලකිරීම පිණිස පවතින භ්‍රමචර්යාව දන්නවා. මේ සියලුම දුක් නැති කිරීම පිණිස පවතින භ්‍රමචර්යාව දන්න කෙනෙක් යන ගණිත යනවා කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාලා. ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ කර්මපරයය හොඳට තේරුම් කරගන්න ඒකම නිවන් මගයි කියන කාරණාව තේරුම් කරගන්නට ඕන මම කලින් මතක් කළා වගේ අපි පුරුදු වෙලා තියෙන්නේ බණ දහම් අහනවා ඒක හොඳට අහලා බණ දහම් ටිකනම් හරිම හොඳයි වටිනවා නැත්නම් ඒක ටිකක් අම්පුතු ගැඹුරු කාරණා ටිකකුත් කිව්වා කියලා ඒ ටික ඇහුවා පැත්තකින් තිබ්බා ඊට පස්සේ භාවනා කරන්ද භාවනා මධ්‍යස්ථානයක් හොයාගෙන යනවා කෙනෙක් හොයාගෙන යනවා නමුත් ඕගොල්ලෝ තේරුම් කරගන්නට ඕන මේ කලකින් දුකේ කලකිරීම ඇති කරගන්න පුළුවන් මනසක් හදාගන්න දහම් පරයයක් දේශනා කළේ ඔය ටික තේරෙන්නේ නැත්තම් ඔය ටික පේන්නේ නැත්තම් ඒ තමන්ගේ මනසේ නීවරණ ධර්ම අඩු නිසා මේ නීවරණ ධර්ම වැඩි නිසා දැන් ඕගොල්ලෝ කරන්න ඕනේ එහෙනම් මේ සීලයක පිහිටියේ වෙන මොකටවත් නෙමෙයි නිවන් දකින්නවා කියලා 아무ත එකක් හිතන්න එපා සීලයක පිහිටියේ සිල් සමාදන් වුණේ හිත හදාගන්න උපකාරී පිණිස බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය කියන සතර කමඨණක් හෝ ආනාපාන සති විතරක සංසිඳන ආනාපාන සති කමඨහනක් හෝ දැන් මේ කමඨහනක් වඩන්න හුරු කරන සීලයක පිහිටලා මේ කමඨහනක් වඩන්නේ හිත සංසිඳව ගන්න උත්සාහවත් වෙන්නේ නිවන් දකින්න කියලා මේ 아무තු එකක් හිතන්න එපා අරමුණු නැති ශුන්්‍යතාවයකට එන්න කියලා එකක් හදන්න එපා. දැන් මෙන්න මේ ඇත්ත මේ ඉගෙනගත්තු දහම් පරයයි ඇත්ත දකින්ද ඇත්ත බලන්ද සුදුසු මනසකුයි මේ නීවරණ ධර්ම දුරු කිරීම තුලින් ඕගොල්ලෝ හදාගත්තේ කියන කාරණාව තේරුම් කරගන්නට ඕනේ. එතකොට මේ නීවරණ ධර්ම අඩුවෙච්ච මනසකින් යුක්තව ඕගොල්ලෝ මේ ඉගෙනගත්තු දහම් පරයය සිහි කරන්නේ මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් සීල ඒක පිළිපල සමාධි වඩන මේ පర్యాయම මෙනෙහි කරනවා නම් මෙන්න මේ කලකිරීම පිණිස පවතින භ්‍රමචර්යාව තේරෙන කෙනෙක් කියන්න පුළුවන් එයාට මේ දුක්ඛාගත සසරේ නොයැලීම පිණිස නිදීම පිණිස පවතින කලකිරීම ඇති කරගන්න පුළුවන්. ඉතින් සසර ඇති ධර්මයන් ගැන කලකිරීම ඇති කරගෙන ඒ හැම ධර්මතාවයකම නොයලා මිදීම සඳහා මේ දේශනාව හේතුපනිශ්‍රියම වේවා කියන අදහස හැම දිනම ඇති කරගන්නට ඕනේ. අපි මේ දහම් පරයය තව එක කොටසක් තියෙනවා. ඊගාවට ඒ කොටස ගැනත් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේදී අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛං සුදේශනං සියලු දෙනාටම තෙරුවන් සරණයි. Thank you.